අසද්ධි සම්බෝධිංගය පිළිබඳ විස්තරය අවසන් කරනවා. ඊළඟට එන්නේ ඒක්ෂා සම්බෝධිංගය. නැ සමාධි සම්බෝධිංගය. සමාධි සම්බෝධිංගය පිළිබඳවයි ඊළඟට කතා කළ යුතු තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සමාධි සම්බෝධිංගය පිළිබඳව පදාරා තිබෙනවා. අත්‍ය වික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා සමාධි සම්බුද්ධං ගස්ස උපාදාය උප්පන්නස්සවා සමාධි සම්බුද්ධං ගස්ස භාවනාය පාරිපූර්ණා මහණෙනි සමත නිමිත්තක්ද අභ්‍යග්ග නිමිත්තක්ද ඇත්තේ කියලා එහි යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීමෙන් පැවැත්වීම ඒ නූපන් සමාධි සම්බෝධ්‍යංගයේ ඇතිවීමටද ඇති වූ සමාධි සම්බෝධ්‍යංගයේ වැඩිවීමටද කාරණය හේතුව වන්නේය කියන එකයි ඒ පාඨයේ තේරුම. එහි බුදුරජාණන් වහන්සේ වදාලා සමාධි සමත නිමිත්තන් අභ්‍යග්ග නිමිත්තන් වචන දෙකක් සමත කියන එකෙන් අදහස් කරන්නේ ඒ චිත්තචෛතසික ධර්ම යම් අරමුණක ගොනු කිරීම තමයි සමතයෙන් බලාපොරොත්තු වන්නේ. ඒ කියන්නේ සමාධිය කියනවා. ඒ චිත්ත චෛතසික ධර්මයන් අරමුණෙහි එක්තෙන් කිරීම. එය සමාධි. අභ්‍යග්ග කියන එකෙන් අදහස් කරන්නේ ඒ චිත්ත චෛතසික ධර්මයන් අන්‍ය අරමුණු වල නොවිසිරී පැවැත්ම කියන්නේ. එතකොට එයින් තේරුම් ගන්නට තියෙන්නේ ඒ නොවිසිර පැවැත්ම හේතු කොටගෙන ඒ පවතින්නේ එක අරමුණක. ඒ ඒ වචන දෙකෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළේ සමාධියයි කියන මේ ඒකාග්‍රතාව පිළිබඳ. ඒකට සමාධියයි කියන ඒකාග්‍රතාව අභ්‍යග්ග නිමිත්ත සමත නිමිත්ත කියන ඒ එය බහුල වශයෙන් වැඩිම යෝනිසෝ මනසිකාර බහුලීකා ද යෝනිසෝ මනසිකාරය කියන මෙය මේ වචනය අප මීට කලින් දක්වන ලගේ දේශනා පාත සියල්ලෙහිම එනවා යෝනිසෝ මනසිකාර යෝනිසෝ කියන එකෙන් අදහස් කරන්නේ නුවණින් කියන එක මානසිකාර මෙනෙහි කිරීම. ඒකට නුවණින් මෙනෙහි කිරීම කියන එකයි යෝනිසෝ මානසිකාර කියන වචනයෙන් දැක්වෙන්නේ. නුවණින් මෙනෙහි කිරීම කියන එකෙන් අදහස් කරන්නේ යම් ආකාරයකට මෙනෙහි කිරීම හේතු කොටගෙන කුසල ධර්ම වැඩේද ඒ ආකාරයෙන් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් යම් කිසි අරමුණක් අයෝනිසෝ මනසිකාරයෙන්ද මෙනෙහි කරන්නට පුළුවන්. අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන විට නූපන් අකුසල ධර්මයන්ගේ ඉපදීමක් උපන් අකුසල ධර්මයන්ගේ වැඩිමත් සිදුවනවා. දැන් ඒක අපට ඇතම එකක සිදුවන තත්ත්වයක්. යම්කිසි කාරණයක් නිසා යම්කිසි අරමුණක එල්බ ගන්න අපේ සිත නරක වූ කල්හි දැන් දෝමනස්සේ උපදින අවස්ථා පිළිගන්න. ඒ දෝමනස්සේ උපදින අවස්ථාව වනුයේ අයෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම නිසා ඒ අයෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම නිසා එතෙක් නූපන් දෝමනස්සේ උපදිනවා. ඊළඟට නැවත නැවතත් තව දුරටත් මේ අයෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම කර්ම කොටගෙන ඇති වුණු දෝමනස්ය වැඩෙනවා. ඒ නිසා Tamante ඒ දෝමනස්ය අත්හැර ගන්නට අමාරු තත්වයකටදපත් වෙනවා. ඒ නිසානේ සමහර මා දන්නවා සමහර කෙනෙකුට යම්කිසි කරුණක් නිසා තරහව ඇති වුණේ උදේ මම දන්නවා ඒක රෑ නිින්දට යනතුරුම ඒ තරහව දිගින් දිගට දිගින් දිගට පවත්වාගෙන ගිය බව. එම් කියන විදිහට මේ දින සුහිතන්න බෑ අපේ ගෙදර ඉස්සලා. අපි නෙමෙයි. දිගින් දිගට. ඉතින් බලන්න මේ ඒ අයෝනිසෝ මානසිකාරය නිසා යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය නිසා තරහව ඇති වෙනවා. නමුත් ඒ උපන් ඇපිල්ලෙහිම වුවත් Tamanට පුළුවන්කම තිබුණා නම් යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නට තරහවට මොකද වන්නේ? එය පැනලා යනවා. ඒ තවදුරටත් Tamanගේ සිතෙහි රැඳී පවතිනින් තමාගේ සිත හා කය නරක කරන්නේ දූෂ්‍ය කරන්නේ නැහැ. එබැවින් යෝනිසෝ මනසිකාරය කියන එක බොහෝම වැදගත්. ඒක අපගේ මුළු ජීවිත කාලය තුලදී තුලම අපට මහත් උපකාර පිණිස පවත්නා එකක් බව සලකන්නට. ඒ යෝනිසෝ මනසිකාරය මේ ජීවත්ව සිටින අපට හොඳට වැඩ කටයුතු කර කියා ගන්නට පුළුවන් කාලෙහිදී පවණක් නොව. ඇතැම් විටක මරණාසන්න මොහොත අප පැමිණෙන අවස්ථාවේදී වුවන් එසේ පුරුදු කරගෙන ගිය යෝනිසෝ මනසිකාරය අපගේ උපකාරය පිණිස එනවා. එහෙම නැත්නම් සමහර කෙනෙකු තමන් මුළු ජීවිත කාලෙහිදීම කරන ලද හොඳ යහපත් කුසල කර්ම කියන මේවා සියල්ලම පැත්තකට තල්ලු කරලා ගමලා ඒවා මේ මරණාසන්න අවස්ථාවේදී ඇති කරගත් අයෝනිසෝ මනසිකාරයේ හේතු කොටගෙන දුර්ගති ප්‍රතිසන්දි ලබාගත් බව අපගේ බණ පොත්වල සඳහන් වන කතා ප්‍රවෘත්තියෙන් දැක්කේ අනේ ඒ නිසා සැලකිය යුතුයි මේ යෝනිසෝ මානසිකාරය කියන්නේ. කොයි වේලාවක හරි අපට ලෝභ මූල සිත් උපදිනවා නම්, ද්වේෂ මූල සිත් උපදිනවා නම්, මෝහ මූල සිත් උපදිනවා නම් එවිට තේරුම් ගන්නට ඕන මේ සිත් අපට ඇතිවනුයේ අයෝනිසෝ මානසිකාරය නිසායි. එනිසා බුදුරජාණන් වහන්සේ අද මෙහිදීම මේ පින්නතුන්ට කියා දුන්න සූත්‍රයකදී දේශනා කර තිබුණේ යම් ආකාරයකට මෙනෙහි කිරීම හේතු කොටගෙන එතෙක් ඔබගේ సంతානෙහි නූපන් අකුසල ධර්මය උපදීද ඒ ආකාරයෙන් මෙනෙහි නොකරන්න යම් ආකාරයකට මෙනෙහි කිරීම හේතු කොටගෙන නූපන් කුසල ධර්මය ඇති වේද ඇති වූ කුසල ධර්මය වැඩේද ඒ ආකාරයෙන් මෙනෙහි කරන්න ඉතින් ඒ තමයි භාවනාව කියන්නේ දැන් භාවනා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. යම්කිසි කාල පරිච්ඡේදයක් මිනිත්තු ගණනක්, පැය ගණනක් වෙන් කරගෙන පමණක් කරන ක්‍රියාව. එසේ කිරීමත් භාවනා වශයෙන් ගන්නවා. නමුත් භාවනාවේ කියන එක එබඳු සීමිත කාලයකට, එබඳු කාලයකට සීමා කළ යුත්තක් නෙවෙයි. ඒ භාවනාව කියන්නේ වැඩිම. ඒ වැඩිම මුළු ජීවිතය තුලදීම සිදුවිය යුතු වැඩිමක් වැඩි ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව වදාළා ඒ අවසාන කරන්නේ හත් අවුරුද්දේ සිට යමෙක් යෝහි භික්කවේ ඉමේ චක්කාරෝ සතිපට්ඨාවී එවං භාවීය සත්‍යවස්ථානි නස්ස බින්නම් කලානං අඤ්‍යතරං කලං පාටිකංඛ දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා ධම්මෙන් යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානයන් ඒ වූ පරිදි හත්වුද්දක් වැඩුවොත් හෙතෙම දිත්තේව ධම්මේ කියන්නේ ඒ ජීවිතයේදීම යහත්මයේදීම අඤ්ඤා රහත් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ කරනවා එයයි අඤ්ඤා කීවේ රහත් බව. රහත් වෙනවා සතිවා උපාවිශේෂේ. ඒ ක්ලේශ උපදීන් තවත් ඉදිරියව තිබේ නම් අනාගාමික අනාගාමි වෙනවා. අනාගාමි. ඉතින් එසේ ඒ රහත් වීම හෝ අනාගාමි වීම එහෙම නැත්නම් සතරදාගාමි වීම සෝවාන් වීමෙන් පටන් ගන්න. ඒ ඒ දක්වා සෝවාන් මාර්ගයේ තෙක් යෝනිසෝ මනසිකාරය කෙනෙක් පවත්වන්නට ඕනේ නොපවත්වුවොත් ලැබෙන්නේ නැහැ සෝවාන් මාර්ග ඵලයක් යෝනිසෝ මනස දැන් මේ බෝධිංග ධර්ම බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක් සඳහාද බෝධියයි කියනු ලබන ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන නුවණ පහල කර ගැනීමට උපකාරක ධර්ම බෝධිංග ධර්මයේ කියන්නේ කෙනෙකුගේ බලාපොරොත්තුව බෝධිය නම් ඒ බෝධිය තුනක් හැටියට දක්වනවා තුන්තරා බෝධිය කියලා. ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණීම හැම බෞද්ධයෙකු විසින්ම ප්‍රාර්ථනා කරන දෙයක්. එහෙම නැත්නම් බෞද්ධයන් ලවා ප්‍රාර්ථනා කරන දෙයක්. ඒ ප්‍රාර්ථනාව ඒ වූ පරිදි ඉටුවන්නට නම් අනිත් හැම දෙයක් කෙරුවා. ඒ කිසිවකින් පුළුවන් වන්නේ නැහැ. Taman මේ යෝනිසෝ මනසිකාරයයි කියන භාවනාව නොකළොත් සමහර හිතන්නේ ලේසියෙන්ම Tamanට මාර්ගඵල ලැබෙනවායි. සමහරු හිතනවානේ බොහෝ දෙනෙක් කියන්නේ බුදුන් දැක නිවන් දකින්න කියලා. නමුත් කරන පින් බොහෝ දෙයක් බුදුන් දකින්නට උපකාර වන. ඒත් නිවන් දකින්නට හේතුව නේව නෙවේ. බුදුන් දැක්ක පමණින් නිවන් දකින්නේ නැහැ කෙනෙක්. බුදුන් දැක්ක පමණ. මේ බුදුන් දැක්කා ඒ කාලයේ සිටලා. බුදුන් දැක්ක දෙව්දතුරු. නමුත් ගියේ අවීචයට. බුදුන් දැක්කා සුපබුද්ධ ශාක්‍ය රජතුමා. ගියේ අවීචයට. බුදුන් දැක්ක චින්චා මහරජකාව. ගියේ අවීචයට. ඒ බුදුන් දැක්ක අයත් අවීචයට ගියා. ඒ නිසා බුදුන් දැක්කයි කියන්නේ නියම විදිහට බුදුන් දැකීමයි කියන්නේ ධර්මයේ දැකීමමයි. ධර්මයේ දැකීම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේගේ ශරීරය. එහත් බුදුරජාණන් වහන්සේ එලෙස වක්කලීහාම් දුරන්ට ප්‍රකාශ කළා. කින්තේ වක්කලී ඉදිනා පූතිකායේන දිත්තේන යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝමං පස්සති වක්කලිය ඔබට මාගේ මේ කුණු ශරීරේ පූතිකායක කුණු පූති කියන්නේ කුණු වලට මේ කුණු ශරීරයේ බැඳීම නැතිවන වැඩේ කුමක්ද? යහපත කුමක්ද? අර්ථය කුමක්ද? මසසින් මේ දකිනවා. ඒ දැකීම නිසා ඇතිවන එයින්ම පමණක් සිදුවන අර්ථයක් නැහැ. නමුත් මේ දැකීම උපකාර වෙනවා නම් ධර්මය දකින්නට ඒකට මේ දැකීමක් උසස් දැකීමක් ඒ නිසා වහන්සේ වදාළේ යෝකෝ වක්ඛලි ධම්මං ධම්මං පස්සේ වක්කලි යමෙක්ම තම ධර්මයේ දකින. සෝ මං පස්සති. හිතෙම මා දකින්. තමන් වහන්සේව දක්නේ ධර්මයේ දක්නා තැන. ඒ නිසා තමයි ධර්මයේ නොදක්නා ලද ලද ප්‍රත්‍යඥයක්. බුදුරජාණන් වහන්සේව දැක්කයි කියන්නට බෑයි කියන්නේ. උන්වහන්සේව දකින්නවා කියන එකෙන් මසකින් දැකීමක් තිබෙනවා. අපි අනිත් සියල්ලම දකින්නවන්නේ මේ අපේ ඇස් දෙකේ. ඒ වගේ දැකීමක් තිබෙනවා. හැබැයි ඒ දැකීම බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒක දස්සන අනුත්තරිය කියලා. අනුත්තරිය දර්ශනයක්. දැකීම අතුරෙන් ශ්‍රේෂ්ඨම දැකීම. බුදුරජාණන් වහන්සේ වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන මේ දැකීම ශ්‍රේෂ්ඨ දැකීමක්. ඒ මක්නිසාද ශ්‍රේෂ්ඨ දැකීම වන්නේ? ඒ දැකීම කාරණය වෙනවා හේතුව වෙනවා. ඉන් එහා යන ඉන් එහා Taman පැමිණෙන කරුණ වලට පැමිණීම සඳහා ඒ නිසායි ඒ දැකීම හේතු වෙනවයි කියන්නේ කුමක් සඳහාද? නිත්‍යදාය, විරාගාය. ඈ ආදි වශයෙන් දක්වනවානේ. සම්බෝධාය, නිබ්බානාය. ඒක හේතු වෙනවා. කොහොමද හේතු වන්නේ? බුදුරජාණන් වහන්සේ දැකීම මාත්‍රයෙන් කෙනෙකුට එහෙම සිදු වෙනවා නම් දැකීම මාත්‍රයෙන් උන්වහන්සේක දක්නා ලද හැම දිනාටම මේ తත්වය ඇති වෙන්නට ඕන. එහෙම වුණේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දැකීම නිසා උන්වහන්සේ කෙරෙහි ඇති කරගන්නා ප්‍රසාදය නිසා ඊළඟට කෙනෙක් උන්වහන්සේගේ ඇසුරට ප්‍රවිදින. උන්වහන්සේ වෙත එළඹෙනවා. එළඹි උන්වහන්සේ වදාारण ධර්මය අසනවා. ඒ ධර්මය අසලා තමාගේ සිතෙහි මේ ධර්මයට අනුව පිළිපැදීමට අදිෂ්ඨානය ඇති වෙනවා. ඒ අදිෂ්ඨානය ඇති වෙනවා පමණක් නොවේ ඒ අදිෂ්ඨානයේ පරිදි බලවත් වීරියෙන් උත්සාහයෙන් යුතුව ඒ තැනත්තා ක්‍රියා කරනවා. මෙන්න මෙහෙම කිරීම හේතු කොටගෙන ඒ අය පැමිණෙනවා ඒ නිවනට. එහෙම නැතුව දැකීම මාත්‍රයෙන් පමණක් සිදුවන සිද්ධියක් නෙවේ. එබැවිනුයි වක්කලිහාමුදුරන්ට ඒ ප්‍රකාශ කළේ යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝමං පස්සති. මොකක්ද මේ දක්න ධර්මය දැකිය යුතු ධර්මයේ කුමක්? ඊළඟට ධර්මය දැකිය යුතුයි. ඒ කියන්නේ දැන් සම්දික්ඛිකෝ කියලා කියන්නේ. සම්දික්ඛිකෝ Taman විසින්ම දැකිය යුතු ධර්මයක් කියන්නේ. කවුරුවත් දැක්කට Tamanට ඇති වැඩක් නැහැ. කාගේවත් දැකීම නිසා Tamanට සිදුවන යහපතක් නැහැ. Tamanම දකින්නට ඕනේ යහපත සිදු කරගන්නට නම් මොකක්ද සිදු කරගන්න යහපත? සිදු කරගන්නා යහපත නම් මේ සංසාර දුකෙන් මිදීම සංසාර දුක. කෙනෙකුගේ ධර්මයේ දැකීම තවත් කෙනෙකුගේ සංසාර දුකින් මිදීමට කාරණේ වන්නේ ඒ උපකාර වන්නට පුළුවන්. ඒ කොහොමද? ඒ තනත්තා Tamante සංසාර දුකින් මිදීමේ මාර්ගය කියා දුන් කල්හි ඒ අනුව පිළිපැද Tamantත් ඒ සංසාර දුකින් ඈතර වෙන්නට නිදහස් වන්නට පුළුවන්. ඒ අයුරින් වන උපකාරයක් මිසක එහෙම නැතුව ඒ තනත්තාගේ අවබෝධය හුදු අවබෝධයම තවත් කෙනෙකුගේ නිර්වාණ අවබෝධයට කාරණේ වන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පච්චත්තං වේදි තබ්බෝ විනෝ. පච්චත්තං. එකිනෙක කෙනා වෙන වෙනම අවබෝධ කළ යුතුයි. ඉතින් පච්චත්තං වේදි තබ්බෝ නම් අපි එකිනෙක කෙනා ඒ ධර්මය දැකීමේ පිළිවෙතෙහි යෙදෙන්නට ඕනේ. ධර්මයේ දැකිය හැකි පීවෙත. දකින්නේ මසසින්නේ ධර්මයේ දකින්නේ මසසින්නේ. ධර්මයේ දකින්නේ නුවණැස් නැනසින් දකින්නේ. ඒ නැනස තමයි සෝතාපට්ටි මග්ඥාන, සකදාගාමි මග්ඥාන, අනාගාමි මග්ඥාන, අරහත් මග්ඥාන වශයෙන් වදාරනවා. අන්නේ ඥානයන් උපදවා ගන්නට නම් කෙනෙක් ඊට పూర్වෙහි ලැබිය යුතු ඥානයන් උපදවා ගන්නට ඕන. ඊට పూర్වෙහි උපදවා ගත යුතු ඥාන මේ දුක්ඛය පිළිබඳ වූම නුවණයි කීවත් වරදක් නැහැ. මක්නිසාද අප බලාපොරොත්තු වන්නේ දුකින් නිදහස් වීම. දුකේ කීවේ කුමකටද? දුක්ඛන්ති පංචස්කන්ධා. දුක නම් මේ පංචස්කන්ධ. වඩාත්ම පිරිසිදුව කියනවා නම් දුකේ කිය යුතු වන්නේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධය කියන්නේ මේ ලෞකික ධර්ම කුංජය. ලෞකික ධර්ම කුංජයයි කියවේ සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන මේ නවලෝකෝත්තර ධර්ම හැර ඉතිරි ධර්ම. ඒවයි ලෞකික ධර්ම. ඒවාට කුසල් අකුසල් විපාක ක්‍රියා කියන මේ ಜಾති වශයෙන් සිත් ಜಾති හතරම ඇතුළත්. අනිත් ඒවා රූප චෛතසික. එයින් ලෝභය පමණයි ඒ දුක ඇතිවීමේ හේතුව වශයෙන් ආර්ය සත්‍ය දේශනාවේදී වෙන්කොට වදාලා. ආර්ය සත්‍ය දේශනාවේදී ලෝභය දුක උපදවාලන හේතුව වශයෙන් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා නත්තර తත්‍රාභි නන්දිනි සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යනුවෙන් ඒ සංහාව, ලෝභය, දුක්ඛ ස්කන්ධ පංචකයේ ගෙන දෙවන ප්‍රධාන හේතුව වශයෙන්ගෙන එය සමුදයාර්ය සත්‍යයේ හැටියට ආර්ය සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දදාලා. ඒ හැර ඒ ධර්මයේ හැර ඉතිරි චෛතසික ධර්ම තිබෙනවා 51ක්. ඒ 51ක් ලෞකික සිත් 81ක්. රූප 28ක් කියන මේ සියල්ලම දුක්ඛ සත්‍යය කියලා. අනේ දුක්ඛ සත්‍යය කෙනෙක් පිරිසිඳ දැනගන්නට ඕන. පිරිසිඳ දැනගන්නවයි කියන්නේ වෙන් කරලා ඒ දුක්ඛ ධර්මයන් වෙන් කරලා දැන ගැනීම. දුක වෙන්කොට දැනගන්න. වෙන්කොට දැනගන්නට කියන්නේ වෙන් කිරීමක් නොකොට අපි ගමු ගැනීම. අපි ගන්නේ වෙන් කරලා නෙවෙයි. අපි ගන්නේ සාමූහික වශයෙන් මම හැටියට ගන්න. ඒ මම හැටියට ගන්නා විට රූප පුඤ්ජයත් චිත්තචෛතසික ධර්ම පුඤ්ජයත් කියන මේ ඔක්කොම එකක් හැටියට නේද? ඒ සමහර විටක ඒ ධර්ම වලින් යම් යම් දෙයක් ඒ අවස්ථාවේදී මමයි කියලා ගත්තා. ඒ මමයි කියා ගන්නා විට මේ එකක් හැටියටයි ගන්න. වෙන වෙන ධර්ම වශයෙන් නෙවෙයි ගන්නේ. එකක් හැටියට. අන්නේ මම කියන මේ එකක් වශයෙන් ගනු ලබන්නේ එකක් නොවේ වෙන වෙන ධර්ම සමූහයක් කියන බව කෙනෙක් පිරිසිඳ ගන්නට ඕන. ඒකයි දුක පිරිසිඳ ගන්නයි. ඒ දුක පිරිසිඳ. එතකොට සිත් වශයෙන් ලෞකික සිත්ම 81ක් තිබෙනවා. ලෞකික සිත්. අපි සිතේ කියලා ගත්තොත් ඒ සිත චෛතසික නෙවේ. සිත වෙනම ධර්මයක්. චෛතසිකය කියන්නේ ඒ සිතෙහි උපදන ධර්ම සමූහයක්. ඒ චෛතසික අතරද වෙන වෙන චෛතසික වෙන් කෙරෙන ඒ චෛතසික වෙන් වෙන ඒ චෛතසිකයන්ට ආයත් ස්වභාවයක් තියෙන ලක්ෂණයක් තියෙන ඒ නිසා තමයි ඒ ඒ එක එක ධර්මයකට අයත් විශේෂ ලක්ෂණයක් තියෙන ඒ විශේෂ ලක්ෂණයාගේ වශයෙන්ද ඒ ධර්මය අපි වෙන් කරගන්නවා අනිත් ධර්මයෙන්. පස්සේ කියන්නේ වේදනාවට නෙවෙයි. වේදනාව එක ධර්මයක්, පස්සේ එක ධර්මයක්. පස්සේ වේදනාවෙන් වෙන්වන්නේ යම් කිසිවක් නිසා. මොකක්ද ඒ කිසිවක්? ඒක අයත් විශේෂ ලක්ෂණය. ආරම්භන ස්පර්ශ කිරීම ලක්ෂණයාගේ වශයෙන් පස්සේ කියලා එකක් වෙන් කරන අතර ආරම්මන රසය වින්දනය කරන ධර්මයේ වශයෙන් වේදනාවේ කියා ධර්මයක් වෙන් වෙනවා. ඒ නිසා මේ ධර්ම දෙක එකක් නෙවෙයි වෙන් වෙන ධර්ම දෙකක්. ඒ දෙක වෙන් කර ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඒ තමයි පිරිසිඳීම. එහෙම බෙදෙන විට ඒ ධර්ම සියල්ලම පිරිසිඳ ගත්තම වෙන් කර ගත්තම වෙන් කරපු තැන නම් නෑ එකක්. ඒ කියන්නේ වෙන් කරපු එක තියෙනවා. වෙන් කිරු එක ධර්මයක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම ධර්ම එකතු වෙලා හැදෙන එක නෑ. ඒක නෑ. මමයි කියපු එක ඒ නිසා මොකද වන්නේ? මේ වෙන් කිරීම හේතු කොටගෙන මම දිය වෙලා යනවා නොපෙනී යනවා මවෙයි කියා ගන්නට දෙයක් නැති වෙනවා ඒ නිසායි දුක පිරිසිඳින්නට ඒ පිරිසිඳීම මුල සිට අග දක්වාම පිරිසිඳීම දක්වන මුල සිට අග දක්වා මේ කිව්වම දැන් ස්කන්ධ වශයෙන් ගන්නා විට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පස පිරිසිඳ ගන්න වෙන් කර ගන්න. ඊළඟට ඒ රූපේ කියන ධර්ම එක එක ධර්මයක් පඨවි ධාතුවේ කීවේ ආපෝ ධාතුවට නෙවෙයි. ආපෝ ධාතුවේ කියන්නේ තේජෝ ධාතුවට නෙවෙයි. තේජෝ ධාතුවේ කියන්නේ වායෝ ධාතුවට නෙවෙයි. නමුත් මේ ධාතු සියල්ලගේම එකතු වෙන හැදෙන රූප කුංජයකට අපි ඇතැම් විටක මමයි කියලා කියන්නේ. මම ඒකයි මම උසයි කියනවා මම මහතයි කියනවා මම කොටයි කියනවා මම සුදුයි කියනවා මම කළුයි කියනවා මම ලක්ෂණයි කියනවා මම අවලක්ෂණයි කියනවා ඒ ඔක්කොම කියන්නේ කුමකටද මේ පඨවි ආදි ධාතු පුඤ්ජයකට ඒ මම කියනවා ඉතින් අන්නේ මම මේ වෙන් කර ගැනීම හේතු කොටගෙන කුමක්ද මම පඨවි ධාතුව මමද තේජෝ ධාතුව මමද ආදි වශයෙන් බලන විට ඒ කොතැනකවත් මමයි කියන්නට කෙනෙක් නැහැ. ඒක මම නම් ඇයි මම කියන මේ ධර්මය මායි කියා සැලකෙන මේ පුද්ගලයාගේ කැමැත්තේ හැටියට ඒ පවත්වාගත නොහැක්කේ. ඇයි මම නාකිවන්නේ? නාකිවන්නට කවුද කැමති? කැමති. ඒ වචනේ කියනකොටවත් කැමති නෑ බොහෝ විට. ඒ මොකද තමා නොකමැති දෙයක් තමායි කියා සැලකනු ලබන මේ දෙයට වෙන්නේ. ඒක මම නොවන නිසා. එහෙම නැත්නම් මගේ කියන්නට පුළුවන් කමක් තියනවා නම් සමහරු කියනවා මේක මගේ අත මගේ කට කියලා සමහර විට කියන මගේ කට අවශ්‍ය ගන්නට එකයි කියලා සමහර. මගේ කට කියලා. මගේ කියන්නට කටක් තියෙනවා නම් ඒ කට මගේ වුවමනාවේ හැටියට පවතින්නට ඕනේ. ඒ කටට ආයත අවයව තියෙනවනේ. දත් තිබෙනවා. ඕවා මුතු ඇටෙන් බබලනවා නම් හැමදෙනාම කැමති. නමුත් මේ මුතු ඇට වගේ තිබුණත් ඒවා හැලිලා යනවා. දිරනවා. පාට වෙනස් වෙනවා. එහෙම රැකගන්නට දවසේ යම්කිසි කාලයක් Tamanට ගත කරන්නට සිදු වෙනවා. මේ ඒට දිය යුතු සැලකිල්ල නුදුන්නොත් කෙනෙකු ළඟට Tamanට කිට්ටුවන්නට බැරි වෙනවා. දුර්ගන්ධය හමන කටක් Tamanට ඇතිවන්නේ. මේ මම මගේ කට. අන්න එහෙම කියන්නට පුළුවන් කමක් මේ කට පිළිබඳව. Tamanගේ ශරීරය පිළිබඳව. මේ ශරීරය ඇසුරු කොට පවත්නා සිත පිළිබඳව. කලම නැහැ. කොහේවත් කොහොමවත් එය දුතු භාග්‍යවතුන් වහන්සේ ඒ නිසා තමයි වදාළේ. මෙහි මමයි කියන්නට දෙයක් නැති ඒ මම නම් ඒ මගේ නම් මේ ආබාධයේ පිණිස පවත්නා එකක් නෙවේ. ආබාධයේ පිණිස. ආබාධයේ කියන ඒවා নানা ප්‍රකාර ආබාධ තිබෙනවා. සමාජයේ කැමැත්තේ හැටියට නොපැවතීමම ලොකුම ආබාධය. කැමැත්තේ හැටියට නොපැවතීම. මේ සමහර විටක සමහර කෙනෙකු තමන්ගේ මව්පියන්ට පවා දොස් කියන්නට පුළුවන්. අම්මා හරියට නාහය හදලා නැහැ. ඈ නාහය හරියට හදලා නැහැ කියලා අම්මට දොස් කියනවා. කකුල් හරියට හදලා නැtei කියලා. මේ ශරීර සතහන හරියට සකස් කිරීම මව්පියන් විසින් කළ යුතු තිබුණු දෙයක්. ඒක කළේ නෑ අම්මා තාත්තා කියලා සමහර දරුවන් මව්පියන්ට දොස් කියනවා. මාහල් කියනවා. දැන් මේ මහසත් ඒ වගේ නෙවෙයි කියන්නේ. හරි. ඉතින් ඒ මොකද එහෙම කියන්නේ? මේ නමයි කියන එක සමාජයේම වමනාවේ හැටියටම හැදෙන වැඩෙන පවතින දෙයක් නම් ඕකේ හැදරුව ගැන අමුතුවෙන් කතා කරන්නට කිසිවක් තිබෙන්නට බෑ දෙන්නට බෑ නමුත් මේවා එකක්වත් සමාය කියා සලකනු ලබන පුද්ගලයෙකුගේ උවමනාවේ හැටියට ඇතිවෙන හෝ පවතින එකක් නෙවේ. ඒ සියල්ලම හේතුන් පටිච්ච සම්භූතා හේතුන් නිසා හටගන්නා දේ. මොනවාද ඒ හේතු? ඒ හේතු රාශියක්. හේතු රාශිය. පටිච්ච සමුප්පාදයේදී ද්වාදසාංගයක් දක්වනවා. ප ဋ ාණ දේශනාවේදී සූවිසි ප්‍රත්‍යක් දක්වනවා. සූවිසි ප්‍රත්‍යක්. ඒ ප්‍රත්‍යයන් කර්ම කොටගෙන ඇතිවෙන ප්‍රත්‍යයන් කර්ම කොටගෙන පවතින ධර්ම කුඤ්ජයෝ ඒ එකක්වත් දිගු කලක් පවතින ඒවා නෙවෙයි ඒ දිගු කලක් නොපවතින බව තේරුම් ගන්නට තමයි මේ ක්‍රියාවෝ ක්‍රියාවෝය කියන ක්‍රියා කියන මේ ස්වභාව ක්‍රියා ක්‍රියාවන්ගේ තිබෙන ක්ෂණ භංගුරත්වය තේරුම් ගන්නට ඕනේ කියන්නේ සමහර කෙනෙක් හිතනවා ක්‍රියාවක් කියන එක බොහෝ වේලාවක් පවතින එකක් කියලා. දැන් කවුරු හරි කිව්වොත් මම යනවායි කියලා ඒ යනවායි කියන ක්‍රියාව පැය ගණනක් පවතින ක්‍රියාවක් හැටියට කෙනෙක් සලකනවා. නේ? එක තැනක සිට තව තැනකට යනවා. ඒ යනවායි කියන මේ ක්‍රියාව කෙනෙක් ගන්නවා එක ක්‍රියාවක් හැටියට බොහෝ කාලයක් බොහෝ වේලාවක් පවතින. නමුත් මේ යනවයි කියන එක එහෙම බොහෝ කලක් පවතින ක්‍රියාවක් නෙවෙයි. ඒක තේරුම් ගන්නට මේ ක්‍රියාවල තිබෙන ඇතිවම ඇතිව නැතිවීමේ තිබෙන වේගය ඉක්මන්කම තේරුම් ගන්නට මේ උපමා පිළ මේ පින්න තුන් ඇතැම් විට කියලා ඇති උපමාවක් සමා සිහින් වැලි වියලි සිහින් වැලි වියලි වැලි වැලි ඊටාම සිහි ඒ වගේම වියලි එය පසුම්බියක නැත්නම් උරයක පොට්ට උරයක හිර කරන තද කරන දා දාලා අග එක කොනක් බඳිනවා අර අනි විවෘත වූ කොන බඳින ඒ බැඳලා යම් කිසි තැනක එල්ලනවා පෙරලලා එහි යටින් එක සිදුරක් හදනවා. ඒ සිදුරක් හැදුවම අප දන්නවා ඒ කොට්ට උරයට පුරවා තිබෙන වැනි බර වී තිබෙන්නේ අර කොට්ට උරය යටිපැත්ත විවෘත නොවන නිසා රැඳී පවතිනවා. නමුත් බර වෙමින් තිබෙනවා. සිදුර කළ හැටි මොකක්ද වන්නේ? ඒ වැලි ඉතා සිහි. ඒ නිසා තෙතමන සීන් ඒ වගේම තෙතමනයක් නෑ වියලි. තෙතමනය තිබෙනවා නම් ඒ තෙතමනය නිසා එකට එක බැඳිලා තියෙනවා. මේ සීන් වගේම වියලි බැවින් එකට එක බැඳෙන්නේ නෑ අර තෙතමනයෙන් බඳන්නේ නෑ. ආබන්ධන ලක්ෂණයෙන් කරන ඒ බන්ධනය නෑ. නැති බැවින් මොකද වන්නේ? අර සිදුරෙන් වැగిරෙන්නට පටන් ගන්නවා. ඒ සිදුරෙන් වැලි වැగిරෙනවා. වැලි තිබෙන ඒවා ඒ සිදුරේ ප්‍රමාණයට නොකඩවාම පහලට ඇද හැලෙනවා සිදුර තුලින්. ඒ වැලි සහිත කොට්ටුරය එල්වා පිදෙන්නේ යම්කිසි ඈතකින් නම් ඒ බලා සිටින තැනැත්තාට පෙනෙන්නට පුළුවන් මේ නොකඩවා ඇද හැලෙන ඒ වැලි ධාරාව ධාරාව පොළවත් ඒ එල්වා තිබෙන උරයක් කියන මේ දෙක අතරේ රඳවා තිබෙන කෝටුවක් හැටියට ස්වාමීන් කෝටුවක් නමුත් එහෙම දෙලුණත් ඒක වෙන කෝටුවක් නෙවෙයි තිබෙන්නේ මොකදවා ඇදහැලෙන වැලි ගහරක් ඒ සිදුර තිබුණු කැණි සිදුර තිබුණ යම් කැනක නම් ඒ ස්ථානයේ වෙන්නේ මෙහෙම වෙන්නේ මොකද වන්නේ අර වැగిරෙන වැලි ධාරාව ඒ විදිහටම වැగిරෙනවා. ඒ වැලි තිබෙන කොට්ටුරේ සිදුර යම් තැනකටද පැමිණෙන්නේ එතන වැగిරෙනවා එතන වැగిරෙනවා එතන වැగిරෙනවා වැగిරෙනවා වැగిරෙනවා මෙහෙම බලා ඉන්නේ කෙනෙකුට පේන්නේ මේ ඒ අර ඉස්සෙල්ලා කෝටුවක් මෙන් දිස්සුණු එය ගමන් කරනවා වගේ එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට මෙන්න මේ එහාට යන මෙහාට යනවා වැලි ධාරාවේ එහාට යාම මෙහාට යාම අපට පෙනෙනා වගේ තමයි මේ මේ අපගේ කකුල්ය අත්ය ආදි වශයෙන් සලකන මේ රූප ධාරාවන්ගේ යාම ඊමේ කියා සිදුවන ඒ ක්‍රියාද අපට පෙනෙනවා. ඒවත් කරන්නේ මොකද මේ මෙතන පිළිෙන්නේ නොනවතීම හටගන්නා ඒ වගේම හට ගන්නා මෙන්න හටගෙන පවතින කාලයක් පැවත නැති වෙන රූප රූප අපි ශරීරයයි මමයි කියලා ගන්නෙ. ඉතින් ඒක අපට වෙන් කර දකින්නට බෑ. ඒ වෙන් කර දකින්නට බැරි. ඒ වෙන් කර දක්නා වූ නුවණ උපදවා නොගැනීම නිසා. ඒ නුවණ උපදවා ගන්නට නම් කෙනෙක් ඒ නුවණ පිරිසිදු තියුණු නුවණ කරගත යුතුයක් මෙන්ම ඒ ධර්මයටම යොමු වෙච්ච ඒ පැත්තටම එහිම රඳවන්නට පුළුවන් වන ආකාරයේ සමාධියයි කියන ඒකාග්‍රතාවක්ද ඇති කර ගන්නට ඕන. ඒක හරියට මේ යම්කිසි එක තැනකට යොමු වුණු යොමු වුණු ආලෝක ධාරාවක් ඒ තැන හොඳට තියෙනවා. අන්න ඒ වගේ ඒ තැනට යොමු කරගෙන ඒ තැන අපගේ ඥානය සහිත වූ සිත එකතෙන් කරන සමාධියක් ඇති කරන්නට ඒ සමාධිය උපදවා ගැනීමද භාවනාවෙන් කෙරෙන වැඩක්. ඒකට භාවනාව කුමක් සඳහාද කියා ඇසුවොත් පිළිතුරු වශයෙන් දිය යුතුව තිබෙන්නේ සමාධි ප්‍රඥා කියන මේ දෙක ඇති කර ගැනීම සඳහා එයින් සමත භාවනාව හුදු සමාධිය ඇති කර ගැනීම සඳහා විදර්ශනා භාවනාව ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා කියලා විශේෂ වශයෙන් දක්වන්නට ඕනේ. ඒ විශේෂ වශයෙන් එලෙස දක්වන විට විදර්ශනා භාවනාවෙන් අපේක්ෂා කරවියේ කුමක්ද කියලා තේරුම් ගන්නට ඕනේ. විදර්ශනා වෙයි කියන්නේ එයට අනිත් අවස්ථාවලදී නැත්නම් විදර්ශනාවකින් තොරව නොදකින දේවල් දකින බැරි. ඒකයි ඒකට විදර්ශනා කියන්නේ. එහෙම නැත්නම් හැම දැකීමක්ම විදර්ශනා කියන්නට ඕන. එහෙම කියන්නේ. හැම දැකීමක්ම විදර්ශනාව නෙවෙයි. සමහර දැකීම් වැරදි දැකීම්. සමහර ඒවා භ්‍රාන්ති. ඒ ඇත්ත වශයෙන් නැති ඒවා දකින්න. ඒක භ්‍රාන්තියක්. සමහර විටක කෙනෙක් ඈත දිස්වන ජලාශයක් මෙන් දකිනවා. මොකක්ද? මිරිඟුව. මිරිඟුව. නම් මිරිඟුවේ කියන එක ඇති දෙයක් නෙවෙයි. එහෙම ඇති නොමැති දේවල් නැති දේවල්ද දකින බවක් නැත්නම් නැති දේවල් ඇතෙයි කියලා අපට අඟවන අපව රවටන බවක් මේ ඇසෙන්ද සිදු වෙනවා. ඇස නිසාද. නමුත් ඒ බඳු රැවටීමක් කරන දර්ශනයක් නෙවෙයි විදර්ශනා කියන්නේ. විදර්ශනා කියන්නේ ඇතිසතු දැකීම. ඇතිසැටි දැකීම. ඒ ඇතිසැටි දැකීමට උවමනා කරන ධර්ම සමූහයන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම 37ක් වදා. ඒ 37න් මේ අප කියාගෙන යන්නේ බෝධ්‍යංගයේ කියන ධර්ම හතක්. බෝධ්‍යංග ධර්ම. ඒ බෝධ්‍යංග ධර්ම හතෙන් අපි අවිත් වෙන්නේ හයවෙනි අංගයට. එයයි සමාධි සම්බෝධ්‍යංගය. සමාධි සම්බෝධ්‍යංගයේ වශයෙන් දක්වන්නේ ඒ සමාධි සම්බෝධ්‍යංගයේ වැඩිම කියන්නේ අනෙකක් නොවේ සමාධිය ඇති කරගෙනම ඒ සමාධිය දියුණු කිරීම. ඒ සමත නිමිත්තේයි අභ්‍යග්ග නිමිත්තේයි කීවේ අනිකක් නෙවෙයි. සමාධියට. නමුත් මේ සමාධිය කුමකද එල්වගෙන පවතින්නේ? අරමුණට. අරමුණට එල්වගෙනයි පවතින්නේ. මොනවාද ඒ අරමුණ? ඒ අරමුණු ආරම්මන සංග්‍රහයෙහි දක්වන පරිදි කියන්නට වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. සතර සතිපට්ඨානයන් වදාරන ලද ඒ සතිපට්ඨාන සූත්‍රාන්තෙහි එන පරිදි එය දක්වන්නට තිබෙන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ආරමුණු වශයෙන්. දැන් කාය, වේදනා, චිත්ත, ධම්ම කියන හතරකට බෙදා දක්වන ලද ඒ සතිපට්ඨානයේදී බෙදා දක්වන ලබ ඒ අරමුණු නැත්නම් ඒ අනුපස්සනා හතරට අන්තර්ගත වන අරමුණු මේ කියන ලද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේන් පිටත්තර නෙමෙයි. මේ තමයි අතුලත් වන්නේ. අතුලත් වන්නේ. ඒ නිසා කවර අරමුණක් වුවද ලැබෙන අරමුණ ඒ අරමුණ මේ කියන හයින් කොයි එකට හෝ වැටෙනවනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඒ සයින් කොයි එකකට හෝ අරමුණ වැටෙන්නට ඕනේ. මේ කියන හයෙන් පිටත්තර අරමුණයි කියලා දක්වන්නට දෙයක් නැහැ. මොකද හැම අරමුණක්ම බබන අර ආරම්මන හය තමයි මේ. එයින් ඊටාම විශාල සංඛ්‍යාවක් අරමුණු බබන කොටස තමයි ධර්මාරම්මණය කියන්නේ ධර්මාරම්මණය ඒ නිසා ඒ ධර්මාරම්මණය දක්වනවා ප්‍රසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤා ප්‍රසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤා ඒ විදර්ශනා කරන්නේ ප්‍රසාදේනුත් ඊටයි සුකුම රූපේ කියන ඒවා විශේෂයෙන් විදර්ශනාවට නම් වන්නේ නැති වුණත් රූප වශයෙන් කොට රූප කොටසට ඇතුළු. චිත්ත චේතසික ඒවා විදර්ශනාවට නම් වෙන ධර්ම. චිත්ත චේතසික. නිර්වාණය විදර්ශනාවට නම් වෙන ධර්මයක් නෙවේ. අනිත් එක පඤ්ඤාප්ති. පඤ්ඤාප්තියේ විදර්ශනා කරන්නට දෙයක් නැහැ. ප්‍රඥාප්තිය කියන්නේ හුදු පැනවීම. ඒවායේ විදර්ශනා කරන්නට දෙයක් නැහැ. එතකොට විදර්ශනාවට අරමුණ වන්නේ විදර්ශනා භාවනාවේ අරමුණ වන්නේ කවරක්ද කියා අසුවොත් කියන්නට තිබෙන්නේ ලෞකික වූ ධර්ම සමූහයක ඒ ලෞකික ධර්ම සමූහයට අය නැත්නම් ඒ ලෞකික ධර්ම සමූහය ඇති වෙන නැති වෙන ධර්මයි ඒ ඇති වෙන නැති වෙන ධර්මයන්ට තිබෙන ලක්ෂණ තුනක් තිබෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, හිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඇතිවීමක් නැතිවීමක් ඇත්තේය. ඒ දෙක අතරේ ප්‍රවත්නා ධර්මයාගේ වෙනස් වීමක් ඇත්තේය. ඒ තමයි අපට පෙනෙන්නට තිබෙන මේ රූප පුඤ්ජයන්ගේ නාම ධර්මයන්ගේ වෙනස් වීම. ඒ නාම ධර්මයන්ගේ වෙනස් වීම අපට ඒ තරම් එක එක ධර්මයක් වෙන් කරගෙන දකින්නට පුළුවන් කමක් නම් නැහැ. ඒ ධර්ම කුංජයන්ගේ තිබෙන ඒ ධර්ම රාශියකගේ પરම්පරා වශයෙන් ඇතිවන ධර්ම රාශියකගේ ඇතිව නැතිවීම අපට දකින්න පුළුවන්. දැන් ලෝභයක් ඇති වුණාම ඒ ලෝභසිත ඇති වෙලා නැති වුණු බව අපට ඊට පසුව ඇතිවන සිත් වලින් දැනගත හැකියි. නමුත් මේ ලෝභ සිත ඇති වෙලා නැති වෙනවයි කියන්නේ එක ලෝභ සිතක් ඇති වෙලා නැති වුණු එක දැන ගැනීමක් නෙවෙයි ලෝභ සිත් පරම්පරාවක් ඇති වෙලා නැති වීම. චිත්ත වීතියක ලැබෙන අඩු ගණනේ චිත්ත වීතියක ලැබෙන ඒ ධවන් සිත් හතක් ඇති වෙලා නැති වුණු එකක් ඒ දකින්න. එකක් වශයෙන් අරමුණු කරා. මේ එහෙම සමහර විට එක ඊටත් වැඩි සංඛ්‍යාවක් ඒ ධවන් සිත් අතකින් යුක්ත වූ චිත්ත වීතියක ලැබෙන ලෝභ සිත් පමණක් නෙවෙයි චිත්ත වීති කීපයක ලැබෙන ලෝභය අපට ලෝභයක් ඇති වුණා ලෝභය ඇති වෙලා නැති වුණයි කියලා ඒ ලෝභය අරමුණු වන්නත් පුළුවන් රූපං ඒ එකිනෙක රූපය වෙන්කොට දැකීමේ කියන එක ඒ තරම්ම ලේසි කාරණක් නෙවෙයි ඒ තරම් වූ විසද නුවණක් හැම දිනාටම ලැබෙන එකක් නෙවෙයි ඒ තරම්ම පිරිසිදුයි. නුවණේද තිබෙනවා තරාතුරක්. නුවණ හැමදෙනාගේම එක මට්ටමේ, එක තරමේ, එකම විදිහේ තියුණු නුවණක් නෙවෙයි. විදර්ශනාව විය හැකි. නමුත් විදර්ශනාව වුණත් ඒ විදර්ශනාවේ තිබෙන තියුණු බව කෙනෙකුට ඇති අතර තවත් කෙනෙකුට ඒතරම් තියුණු නොවන්නට පුළුවන්. අපි ඒක දන්නවා. දැන් සරියුත් හාමුදුරුවන් වහන්සේගේ විදර්ශනා ඥානීය පිළිබඳ වූ සිවුණු කර්ම සිවුණු බව මුගලන් හාමුදුරන්ට ඇත්තේය කියලා එහෙම කියන්නටම බෑ එමත් නිසාද එබැවිනුයි බුදුරජාණන් වහන්සේ සරිවිතාවුරුවන් ප්‍රඥාවන්තයින් ප්‍රඥාවන්ත භික්ෂුන් අතරින් අග්‍රස්ථානයට පමුණවා වදාළා ඒ අග්‍රස්ථානයේදී වදාළා අනේ නිසා තිබෙන්නට පුළුවන් ඒ වෙනස තිබෙනවා වෙනස. ඒ වගේ අප කා අතර අපිට නුවණ පමණක් නෙවෙයි තිබෙන්නේ. අපට තිබෙනවා ශ්‍රද්ධාව. අපි එකිනෙක කෙනාට තිබෙන ශ්‍රද්ධාව එක මට්ටමේ ශ්‍රද්ධාව නෙවෙයි. මට සමහර මහත්තුරු කියනවා. Tamange ශ්‍රද්ධාව නම් මේ පිරිලා ඉතිරිලා යන ශ්‍රද්ධාවක් නෙවෙයි. මේ ධර්මයේ ඉගෙන ගන්න මහත්වරුම මට සමහර විටක කියනවා. ඒ මොකද මේ දැන් ඔය දන් දීම ආදීදී මේ මේ කිරියට මේ ආකාරයෙන් මේ දේවල් පුරවල ආහාර පුරවල කරන දන් දීම් කියන්නේ ඒවා ගැන මෙහෙ මට කියනවා මට ඒ වගේ ඉතිරිලා යන ශ්‍රද්ධාවක් නැති. ඉතින් මම කර්ම කියනවා ඒ ඒ ඉතිරිලා නැති ඉතිරිලා යන්නේ නැtei කියලා හිතුවට ශ්‍රද්ධාව නැතුව මේ ශ්‍රද්ධාව තිබෙනවා කියලා මම ඉතින් කර්ම කියනවා. දැන් සමහරෙකුට ශ්‍රද්ධාව අනිත් ධර්ම වලට කොටම වඩා අනිත් ධර්ම කොටම වඩා ඉතිරිලා යන ධර්මයක් පව. ඒ තරම් නුවණක් නැහැ. ඒ නුවණ නැති ශ්‍රද්ධාව ඇතන් විටක ඉතනස්තාව නොකල යුතු දේවල් වලටද යොමු කරනවා. නොකල යුතු දේවල්. සමහර විටක නොදිය යුතු දේවල් දෙවන්නට යොමු කරන්නට කිව්වා. ඇතැම් විටක භික්ෂූන්ට නම් අකැප දේවල් පවා දෙන්නට තමන්ගේ ශ්‍රද්ධාව නිසා එතනත්තා ඒ තැනැත්තිය සූදානම් වන්නට පුළුවන්. ඒ නිසා තමයි ශ්‍රද්ධාව ඉතාම වැදගත් ධර්මයක්. මේ ශාසන මඟ ගමන් කිරීමට කෙනෙකුට පළමුවෙන්ම වමනා කරන නැතිවම බැරි ධර්මයේ හැටියට දැක්විය යුත්තේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. නමුත් ඒ ශ්‍රද්ධාව හැම විටම නුවණින් පාලනය වන්නට ඕන. නුවණින් කරන හරි මඟට ගැනීම කරන්නට ඕන. ඒ නිසා තමයි නුවණ කෙවිතකට කෙවිතක් වශයෙන් වදාරලා තියෙන්නේ. සතෝ දෝ කියලා දක්වලා තියෙන්නේ. සතෝ දෝ කියන්නේ කෙවිතක් කියන්නේ. ඒ කෙවිත තියෙන්නේ කුමටද? දැන් හරකෙකුට ඒ කෙවිතක් පාවිච්චි කරන්නේ හරි මඟට ගන්නට බොහෝසේ. හරි මඟට ඒ ඒ ඒ සතා හරි විදිහට ගමන් කරවීමට කෙවිත පාවිච්චි ඒ වගේ හරි මඟට ගන්නට නුවණ ඕනේ. නුවණ නැතිව බෑ. ඒ නුවණ පසුව ඇති කර ගන්නට ඉඩ තිබෙන බැරි. පළමු කොට කෙනෙකු තුල ඇති කරගත යුතුයි ශ්‍රද්ධාව. කුමක් අදහන ශ්‍රද්ධාව? ශ්‍රද්ධාවෙන් අපේක්ෂා කරන්නේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය ඇදහිීම පිළිගැනීම පළමු කොට. ඊළඟට බුදු කෙනෙකු ශ්‍රාවක සංඝයාය කියන ඔය සෝවාන් ආදී ආර්ය පුද්ගලයන් ලැබෙන්නේ නැහැ ධර්මයක් නැහැ. මොන ධර්මයේද? නව ලෝකෝත්තර ධර්ම. ඒ නව ලෝකෝත්තර ධර්මය තම තමන්ගේ සිත් සතන්හි උපදවාගෙන ඒ ලෝකෝත්තර වූ නිර්වාණ ධර්මය දකින්නට ඕන. ලෝකෝත්තර වූ නිවන තමා පිළිබඳ වූ එකක් නෙවෙයි. සමහරු කියනවා අර බුදුරජාණන් වහන්සේ වදාළ විමස්මින්යේව ඥානමත්තේ කලේබරේ සසඤ්ඤම්මි සමනකේ ලෝකංච පඤ්ඤාපේනි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ධාවිනී පටිපදංච පඤ්ඤාපේනි කියා බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිතස්ස සූත්‍රයේදී මේ සංඥාව හා මේ සසඤ්ඤම්මි සමනකේ සංඥාව සහිත සිත ඇති සිතකින්ද යුක්ත මේ බඹයක් පමණ වූ මේ ශරීරයෙහි ලෝකංච පඤ්ඤා පේවි ලෝකයේද කනවේ ලෝක සමුදයංච ඒ ලෝකයේ ඇතිවීමේ හේතුවද ලෝක නිරෝධංච ලෝක නිරෝධයේද ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පඤ්ඤාපි එහෙම නිසා සමහරු කියනවා ඒ නිවන තිබෙන්නේ අපි ළඟ සමහර කෙනා දැනුත් තියනවායි කියලා නෙමෙයි. එහෙනම් මොකටද ඔක හොයන්න යන්නේ? තියනවා නම් ඔය තියාගන්නයි කියන්නේ. නමුත් ඒක නෙවෙයි එයින් අදහස් කරන්නේ. ඒ නිවන සොයා ගැනීමද කල යුතුව තිබෙන්නේ කොතනින්ද? මේ මෙතනින් පටන්ගෙන නිවන සොයන්න තියෙන්නේ. නිවන බාහිර ධර්ම, බහිද්ධා ධර්ම, අජත්තා ධර්මා, බහිද්ධා ධර්මා කියන මේ දුකේදී නැත්නම් ත්‍රිකේකක් වෙනවා. අජ්ජත්තා ධම්මා, බහිද්ධා ධම්මා, අජ්ජත්ත බහිද්ධා ධම්මා කියලා අභිධර්මයේ එන ත්‍රිකයක් තියෙනවා. ඒ බහිද්ධා ධම්මා කියන ගොඩටයි ඇතුළත් වන්නේ නිර්වාණයක්. නිර්වාණය. මේ අජ්ජත්ත ධර්මයක් නම් අජ්ජත්තා ධම්මා කියන එකට ඇතුළත් වෙන්න ඕනේ. නිවන අජ්ජත්තික ධර්මයක් නෑ. නිවන බහිද්ධා ධර්මයක්. ඒ නිසා නිවන තමා ළඟ තියෙනවායි කියලා එහෙම වරදි ලෙස ගත යුතු නෑ. නැතෙති නෑ. නිවන අවබෝධ කිරීමේ ශක්තිය නම් තමා ළඟ තිබෙනවා. නිවන අවබෝධ කරන්නට උවමනා කරන්නේ කුමක්ද? නිවන අවබෝධ කරන්නේ නුවණ. නුවණ. ඒ නුවණ දක්වන්නේ මාර්ග ප්‍රඥාව, ඵල ප්‍රඥාව කියන මේ දෙක. එතකොට මාර්ග ප්‍රඥාවෙනුයි නිවන දකින්නේ. ඒ ප්‍රඥා. මාර්ග ඥානය කියන්නේ ඒක. මාර්ග ඥාන. එනුවණ. නමුත් මේ මාර්ග ඥාණයම තනි කර ඇති කර ගන්නට කෙනෙකුට බෑ නැත්නම් ඒක තනිව උපදනා ධර්මයකුද නොවේ ඒ මාර්ග ඥානීය උපදවා ගන්නට මාර්ග ඥානීන් දක්නා වූ දුක දුක ඇතිවීමේ හේතුව නිවන නිවනට මඟ කියන මේ චතුරාර්ය සත්‍ය දර්ශනය ඇතිවීමට ඒ චතුරාර්ය සත්‍යයට අන්තර්ගත දුකත් දුක් ඇතිවීමේ හේතුවක් කියන එක පළමු කොට කෙනෙක් වෙන්කොට දැනගන්නට ඕන. ඒ නිසායි පිරිසිඳීම දුක පිළිබඳවයි කියන්නේ. දුක පිරිසිඳ දත යුතුයි. වෙන් කරලා දැනගන්නට ඕන මේ දුකක්මයි දුක නිසා වෙන කිසිවක් නොවේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඇතැම් තැනක දේශනා කරන්නේ යමෙක් පටිච්ච සමුප්පාදයේ දනීද දකීද හෙතම ධර්මය දනී දකී කියලා. ඒ මොකද පටිච්චසමුප්පාදේ දක්වන්නේ මේ දුක්ඛ ස්කන්ධයාගේ පැවැත්ම ගැන. එනිසා පටිච්චසමුප්පාදයේ මේ දේශනාව අවසන් කරන්නේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ මේ හුදු සම්පූර්ණ වූ දුක්ඛ ස්කන්ධයාගේ හටගැන්මගේ මෙලෙසගේ එතකොට දුක්ඛ ස්කන්ධයගේ හටගැන්ම වේ කියන එකෙන් පෙන්වන්නේ දුක්ඛ ස්කන්ධයත් ඒ දුක්ඛ ස්කන්ධයේ ඇතිවීමේ හේතුණු. එතකොට මේ හේතු වශයෙන් පටිච්ච සමුප්පාද හේතු හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පාදය යමෙක් අවබෝධ කළේ නම් එයින් අදහස් කරන්නේ කුමක්ද? හෙතෙම දුකත් දුක ඇතිවීමේ හේතුවක් දැනගත්ත කෙනෙක්. නමුත් ඒක ඒ ඒ හේතුව දැනගත්තයි කියන එකයි අවබෝධ කළයි කියන එකයි එකම නෙවෙයි. එකම නෙවෙයි. දැනගත්තා කියන එක අර අභිඤ්ඤය කියන ගොඩට වැටෙනවා. දුක්ඛං අභිඤ්ඤයං දුක්ඛ සමුදය අභිඤ්ඤයෝ දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤයෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අභිඤ්ඤය එහෙම දක්වනවා ඒ අභිඤ්ඤය කියන එක අපි මෙතෙක් ඔය චතුරාර්ය සත්‍යය පිළිබඳව යම් තරම් දුරකට දැනගෙන තිබේ නම් ඒ දැනගත් පමණට අපි ඒ දුක්ඛාදී චතුරාර්ය සත්‍යයේ පිළිබඳ වූ අභිඤ්ඤය කියන ඒ දැනීම නුවණකින් කර තිබෙනවා. කරති. නමුත් දුක්ඛං පරිඤ්ඤයං කියන ඒ පරිඤ්ඤය කියන පිරිසිඳ දැනීම අප අතර බොහෝ දෙනෙක් තවම කරලා නැහැ. තවම කරලා නැහැ. පරිදි. පිරිසිඳ ගැනීම. අන්න ඒ පිරිසිඳ ගැනීම කළ යුතුයි. ඒ පිරිසිඳ ගැනීම තමයි විදර්ශනාවෙන් කරන්නේ. විදර්ශන. ඉතින් මාර්ගසිතින් ඒ කරන බව දක්වනවා. කොහොමද දක්වන්නේ? දුක පිරිසිඳ ගැනීම. සමුදය දුරු කිරීම නිර්වාණය සාක්ෂාත් කිරීම මාර්ගයේ වැඩිම කියන මේ කෘත්‍ය සතරම එකවර එක මොහොතකදී ඒ මාර්ගඥානීය උපදන අවස්ථාවේදී මේ කෘත්‍ය සතරම සිදු කරමින් ඒ මාර්ගඥානය පහළවන්නේ කියලා දක්වනවා. නමුත් ඒ කෘත්‍ය සතරම සිදු කරමින් උපදන මාර්ගඥානය එලෙස උපදවා ගන්නට කොහොමදවත් හැකිවන්නේ නැහැ. කෙනෙක් ඊට කලින් උපදවා ගත යුතු ඒ ඥානයන් උපදවාගෙන ඒ දුක්ඛ ස්කන්ධ පංචකය පිළිබඳව දැනීම ඇති කරගත්තේ නැත්නම් ඒ නිසායි භාවනාවක් උගන්වන්නේ භාවනාව අප පුරුදු වුණත් අපගේ ඇස් දෙක තිබෙන නිසා අවත ලෝකයේ බලන්නේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ නැහැ ඒ අවජ ලෝකයේ බලා අපගේ විමුක්තිය සලසා ගන්නට. උන්වහන්සේ දේශනා කරන්නේ අත්තානං ගවේසෙය්‍යාත කියලා. අත්තානං ගවේසෙය්‍යාත කියන්නේ තමාව සොයා ගන්නටයි කියනවා. තමායි කියලා අපි කතා කරනවානේ. අන්න ඒ තමාව සොයා ගන්න. ඒකට තමා කියලා ලැබෙනවා Tamanට මොනවාද? ස්කන්ධ ආයතන ධාතු වශයෙන් දැක්කෙන මේ ධර්ම සමූහය. ඒ එකක්වත් සමා කියලා මමයි කියලා පුද්ගලයෙක් වශයෙන් දක්වන්නට කරුණ නෙවේ දේවල් නෙවේ. ඒවා ඒවාට අයත් ප්‍රවැත්මක් ඇත්තේ. ප්‍රවැත්මක් කියන්නේ ඒවා නිකම්ම ඇති වෙනව නෙවේ. සමහරු හිතන්නේ එවන් ඇතිවීමක් තියෙනවා කියලා. දැන් මේ ලෝකයේ තිබෙන ඕනෑම දෙයක් පිළිබඳව ඒ කියන්නේ කුමක්ද? ඒක ස්වභාව ධර්මයේ. ස්වභාව ධර්මයේ නිර්මාණ ස්වභාව ධර්මය. එහෙම කියලා ගන්නවනේ. ඒ ස්වභාව ධර්මවාදී කියන එක බුද්ධාගම පිළිගන්න එකක් නෙවෙයි. ස්වභාව ධර්මය. ඒ ලෝකයා කියන මේ හැම ධර්මයක්ම ඇතිවන්නේ ඒවා ඇතිවීමේ හේතුන් නිසා. ඇතිවීමේ හේතුව. ඒ නිසා මේ සත්වයෝය පුද්ගලයෝය කියා සලකනු ලබන ඒ ධර්ම පුඤ්ඤාන ඇතිවීමේ ප්‍රධාන හේතු දක්වන මොන අවස්ථේ පටිච්චසමුප්පාදය ගැන මා කලින් සඳහන් කළා මම කියනවා. දැන් අපි ගන්නු මේ ශරීරයේ තියෙනවා. ශරීරය කියන්නේ රූපය. ඒ රූප උපදවන හේතු සතරක් ගැන කියනවා. චත්තාරෝ රූප සමුත්ථානා කියලා. රූප සමුත්ථාන හතරයි. කම්මං කම්මං චිත්තං උතු ආහාරෝ චේති චත්තාරෝ රූප සමුත්ථාන. කර්මය, සිතය, ඍතුය, ආහාරය කියා රූප උපදවන හේතු සතරකි. කර්මයෙන් උපදවන රූප තිබෙනුයේ කර්මයෙන් හටගන්නා ස්කන්ධයන් හි ඒ ස්කන්ධ වශයෙන් ඒ කර්මයෙන් උපදවන පංචස්කන්ධය නැත්නම් සමහර තැන්වල ඒකස්කන්ධයක් ලැබෙනවා අසංඥ සත්‍යෙහි ඒක දැන් නැත්නම් සතර ස්කන්ධයක් ලැබෙන අරූප භූමි තිබෙනවා ඒ වායේ ස්කන්ධයන් ලැබෙන්නේ ඒ ස්කන්ධයන් කර්මය නිසා ලැබෙන ස්කන්ධයන් පිළිබඳ කර්මය කර්මය නිසා ලැබෙන රූපස්කන්ධයට ආයත් රූප කොටස් කර්මය නිසාම ලැබෙන වේදනා ස්කන්ධයට අයත් වේදනා කොටස් කර්මය නිසාම ලැබෙන සංඥා ස්කන්ධයට අයත් සංඥා කොටස් ඊළඟට කර්මය නිසාම ලැබෙන විඥාන ස්කන්ධයට අයත් විඥාන කොටස් ඒ කර්මයෙන් උපදවන නමුත් සියලුම රූප සියලුම වේදනා සියලුම සංඥා සියලුම සංස්කාර සියලුම විඥාන කර්මයෙන් උපදනවයි කියලා ගත්තොත් ඒක වැරදි. වැරදි එතකොට කෙනෙක් වැටෙනවා ඒ සියල්ලම ඇතිවන්නේ කර්මයෙන් කියන නියති වාදයකට එහෙම නැත්නම් ඒක හේතුක වාදය. ඒක හේතුක වාදය කියන්නේ එකම හේතුවයි තිබෙන්නේ. වෙන කිසිවක් නැහැ. මොකක්ද හේතුව? කර්මය කියලා. සමහරු දෙවියයි කියලා ගන්නවා ගන්න. ඒක ඒක හේතුක වාදයක් නෙවෙයි. සිද්ධ අපට තිබෙනවා කර්මය නිසා ඇතිවන සිත් වෙනවා. ඒ මොකද කර්මය නිසා විපාක ලැබෙනවා. කම්මා විපාකා වත්තන්ති. ඒ විපාක වශයෙන් ලැබෙන සිත් සියල්ලම යම් කිසි කර්මයක් නිසායි ලැබෙන්නේ. නමුත් අපට ලැබෙන ලෝභ සිත කෙනෙක් කියතොත් ඒක කර්මයක් නිසා ලැබෙන සිතක් අපට ලැබෙන ද්වේෂ සිත කර්මයක් නිසා ලැබෙන්නේ කියලා එහෙමනම් අපට ද්වේෂසිත ඇතිවීම නවත්වා ගන්නට බැරි වෙන ලෝභසිත ඇතිවීම නවත්වා ගන්නට බැරි වෙන්නට පුළුවන්. එයි කර්මය තියෙනවා ඒ නිසා ඒක අත ගන්නටම ඕන වගේ කියන්නේ. එහෙම එකක් නෑ. ඒවා වෙන හේතුන් නිසා ඇති වෙන ඒවා. කර්මයම නෙවෙයි. හැබැයි ඒ ඒ හේතුන් නිසා හටගන්නා ඒ ලෝභසිත වලින්, ඒ ද්වේෂසිත වලින්, ඒ මෝහසිත වලින් අලුත් කර්ම ගොඩනංවන, අලුත් කර්ම ඇති කරන ඒවා අලුත් කර්ම වෙනවා. කර්ම වෙනවා. ඒ නිසා බුද්ධ ආගම බොහෝම සියුම්ම ඉගෙන ගත යුතු ආගමක් ධර්ම. එහෙම නැත්නම් මේ ලේසි ධර්මයක් කියලා. එබැවින්මයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අෂ්ටමහා පුරුෂ විතර්ක කියලා දක්වන අනුද්ධාමඳුරන්ට ඇති වුණු මහා පුරුෂ විතර්ක අටක් එනවා. එයි ඒ කරුණ අනුරුද්ධ හාමුදුරන්ට ඇති වුණේ විතර්කයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැනගෙන උන්වහන්සේ විතර්ක සියල්ලමත් එලෙස පිළිගෙන උන්වහන්සේ එකක් තව එකතු කළා. මේ ධර්මයේ ගැන ඇති වුණු විතර්ක මොකක්ද එකතු කළ විතර්කය? පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස ප්‍රඥාවන්තයාට මේ ධර්මය දුෂ්ප්‍රඥාට නොවේ කුමක් නිසාද? ප්‍රඥාවෙන් මේ ධර්මය අවබෝධ කරන්නේ. ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ නුවණින් අවබෝධ කරන්නේ. මොනවාද නුවණින් අවබෝධ කරන මේ ධර්මය? චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නුවණින්. ඒ නිසා ඒ නුවණ උපතින්වත් නුවණ නැති කෙනෙකුට ඒ ජීවිතයේදී ඇති කර ගන්නට පුළුවන් එකක් නෙවෙයි. උපතිල්ලත් නුවණ තිබෙන්නට ඕන. ඒ උපතිල්ලත් නුවණ කියන්නේ උපතිල්ලත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නුවණ නෙවෙයි. උපතිල්ලත් නුවණ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට තියුණු කරගත හැකි නුවණක් වෙනවා. ඒ මොකද නුවණ නුවණින් අපි යම් යම් දේක් අවබෝධ දැනගන්නවා. දැන් නුවණ ගැන කතා කරන විට නුවණේද තිබෙනවා අවස්ථානන්තර නැත්නම් තත්වයන් තිබෙනවා. අපි කර්මයේ කර්ම ඵලය පිළිබඳව දැනගන්නා නුවණක් තිබෙනවා. අර යාදිසං වපතේදී ජනතාදි සංහරතේ ඵලං කල්යාමකාරී කල්යාමං පාපකාරී ච පාපකං යන ඉගැන්වීමට අනුව කරන ලද කුසල කුසල කර්මයන්ට කර්මයන් නිසා ඊට සුදුසු විපාක ලැබෙන්නේය කියන ඒ කර්ම විපාක පිළිබඳව දැන ගැනීම අපට ඇතිවන කම්මස්සගත සම්මා දිට්ඨියයි කියන ඒ නුවණ. ඒක නුවණ. කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒ නුවණ කර්මය පිළිබඳව පිළිගන්නා හැම කෙනෙකුටම තිබෙනවා. කම්මස්සගත. නමුත් බෞද්ධයෙකුට තිබෙන කම්මස්සගත ඥානය කම්මස්සගත සම්මා දිට්ඨිය. අන්‍යයනට තිබෙන කම්මස්සගත සම්මා දිට්ඨියට වඩා පිරිසිදු එකක්. ඒ මස් නිසාද බුදුරජාණන් වහන්සේ කර්මය කියන එක වෙන්කොට කිසි වරදක් නොසිදුවන පරිදි කර්මය වෙන්කොට දක්වලා තිබෙනවා. දැන් ඒ ඒ කර්ම සිදුවීමට වමනා කරන අංග පවා දක්වනවා. එහෙම අංග සම්පූර්ණ නූ එක කර්මය සම්පූර්ණ කර්මයක් වෙන්නේ නැහැ කියන එක දැක්කේ. දැන් සතෙකු මැරීම ගැන දක්වන විට පණ ඇති සතෙකු වීම, ඒ බැවි දැනීම, මරණ යන සිත, මරන්නට කරන උපක්‍රමය එලෙසින් මැරීම. කොයිතරම් උපක්‍රම කළත් මැරුන් නැත්නම් ඒ සතෙකු මැරීමේ පාපයට අහු වෙන්නේ නැහැ. කවුරු හරි කාට හරි ගැහුවා, ගැහුවේ ඒ තැනත්තාට දඬුවම් කිරීම පිණිස මිසක මරන්නට නෙවෙයි. නමුත් ඒ ගැසීම නිසා ඒ තැනත්තා මැරුණට මරපු තැනත්තා ඒ මරණය සිදු කිරීමේ පාප කර්මයට අහු වෙන්නේ නැහැ. ඔහුගේ චේතනාව ඇති වුණේ නැත්නම්